This is the second part of the previous talk. It was spilt for your convenience of listening. නැගලා යන්න පුළුවන් වෑන් එකක් බස් එකක් චිත්‍රය තුල තියෙනවද? ඒ වගේ සතිපට්ඨානය වඩනකොට සතිපට්ඨානේ කායගත සතිය වැඩුවොත් එයාට මේ මුළු ලෝකයම සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්න උපාදාය රූපයක් චිත්‍රයක් කියන අදහස එනවා චිත්‍රය නිසා තමන්ට කාර් පෙනෙන්න පුළුවන් වෑන් පෙනෙන්න පුළුවන් බස් පෙනෙන්න පුළුවන් ගස්වැල් පෙනෙන්න පුළුවන් මිනිස්සු ඉන්න පුළුවන් සත්වයෝ ඉන්න පුළුවන් එබඳු අදහස් වලින් තමන්ගේ මනසේ තියෙන එබඳු අදහස් වලින් චිත්‍රය දිහා බැලුවාම තමන්ගේ මනසේ තියෙන විඥාණය රූපයක පිහිටියාම ඕගලන්ට රූප ටික හම්බ වෙයි කාර් හම්බ වෙයි රූප ගොඩේ බස් හම්බ වෙයි වෑන් හම්බ වෙයි ගස් හම්බ වෙයි මේ මිනිස්සු හම්බ වෙයි ඕගලන්ට සතර මහා දාස සහ උපාදාය රූප කියන චිත්‍ර හම්බ වෙන්නේ නැති වෙයි මේ බාහිරෙන් මිනිස්සු සත්වයෝ ගෙවල් දොරවල් යාන වාහන හම්බ වෙනකොට ඕගොල්ලෝ තේරුම් ගන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ අපේ විඥාණය රූපේ මත පිහිටලා නේද මේ කර්ම විඥානේ සකස් වෙලා නේද මේ කර්ම රැස් කරගත් එකක ලක්ෂණය දැක්ක හැකි මොකද්ද අපේ සිතේ ගතිය බාහිර රූපෙන් හම්බ වෙයි මිනිස්සු සත්වයෝ ගෙවල් දොරවල් යාන වාහන හම්බ වෙනකොට ඕගොල්ලෝ තේරුම් ගන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ අපේ විඥාණය රූපේ මත පිහිටලා නේද මේ කර්ම විඥානයේ සකස් වෙලා නේද මේ කර්ම රැස් කරගත් එකක ලක්ෂණය දැක්ක හැකි මොකද්ද අපේ හිතේ ගතිය බාහිර රූපෙන් හම්බ වෙයි කර්මක්ෂය වෙන මනසක කාමවචර මට්ටමේ කර්මක්ෂය වෙනවා නම් කර්මක්ෂය වෙන්නේ කොහොමද මහ භූත සහ උපාදාය රූපයි තියෙන්නේ කියන ටික විතරක් බේරි බේරි එනවා ඒිට මෙහා ඔක්කොම තමන්ගේ මනසේ විඥානීය ගති කියන අවබෝධයක් එනවා මම කියන ටික තේරෙනවද නැහැ මම කතා කරන ටික සදාවටම ගැඹුරුයි නමුත් මේ සතිපට්ඨාන භාවන ඒකයි මම කිය සතිපට්ඨානේ වැරදුනොත් ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැරදුනා ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැරදුනොත් නිවන වැරදුනා සතර සතිපට්ඨානේ හරියියොත් ආර්ය අෂ්ටාංග මාර්ගය හරියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය හරියියොත් නිවනයි හරියන්නේ සතර සතිපට්ඨානේ විතරක් නිවැරදිව වඩන ක්‍රමයේ ඉගෙනගෙන සතර සතිපට්ඨානේ විතරක් වඩන්න අනිත් කිසිම දෙයක් ගැන සිත් මාත්‍රයක්වත් උපදින්න අවශ්‍ය නැහැ. අනේ අපි ඒව දන්නේ නැනේ. කොහොමද ඒක අවබෝධ කරගන්නේ? අනේ සම්‍යක් ප්‍රධාන කියන්නේ මොකක්ද? ඒක වඩන්නේ කොහොමද? ඒක අපි දන්නේ නැනේ. එර්ධිපාද කියන්නේ මොනවද? ඒක වඩන්නේ කොහොමද? ඉන්ද්‍රිය බල බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මොනවද? ඒවා වඩන්නේ කොහොමද? ඒවා උපදවා ගන්න කොහොමද කියන එකට සිත් මාත්‍රයක්වත් උපදවන්න ඕනේ නැහැ. නිවන කියන්නේ මොකද්ද? නිවන් දකින්න කොහොමද? අපි කොහොමද නිවන හඳුනගන්නේ? සිත් මාත්‍රයක්වත් උපදවන්න ඕනේ, උපදවන්න වෙහෙස ගන්න ඕනෙත් නැහැ. ඒ ටික සතිපට්ඨානෙට අයිති වෙලා සතිපට්ඨානෙ පෙන්වන්නේ ඥායස අධිගමාය නිබ්බාන සත්‍ච කිරියය කියලා. මාර්ගඵල ලබන්න නිවන සාක්ෂාත් කරලා දෙන්න කියන කාරණා ටික මෙයා කරලා දෙනවා කියන එක. ඊට පස්සේ කායික මානසික දුක හැඳින් වැළපීම් ඔක්කොම ඉවත් කරලා දෙනවා කියන එක කිව්වනේ. මේ සතිපට්ඨානය ගැන විතරක්ම නිවැරදිව කරන හැටි දැනගන්න වග බලා ගන්න. එයාට අයිති වැඩක් දුක ජීවිතෙන් හැඳින් වැළපීම කායික මානසික දුක දුක් අයින් කරන එක සතිපට්ඨානට අයිති වැඩක්. නිවන මාර්ගඵල ලබලා දීලා නිවන සාක්ෂාත් කරලා දෙන එක එයාට අයිති වැඩක්. ඒ නිසා මේ දුක අයින් කරලා සැප ලබලා දෙනවා කියන සිද්ධිය කරනවා සතිපට්ඨානෙ. සතිපට්ඨානෙ විතරක් નિවර්දිව තේරුම් ගන්න. අපි මේ කරන අර්ථය මෙන්න මේකටයි කරන්න කියන කාරණාව නොවැඩ නොදැන අවුරුදු සිය ගාන ප්‍රතිපත්තාණය කියන නම උදව් කරගෙන මොන හරි දෙයක් කළා කියලා මේක වැඩෙන්නේ නැහැ. ඇයි අපි සතිපට්ඨානේ වඩන්නේ නැත්තම් ප්‍රපංච ටික ඇතුලේ ඒ කියන්නේ මේ රූපය දකිනවා දකිනකොට ගුණරත්න මහත්තයා කියන අදහස පහළ වෙනවා. ඒ අදහසෙන් මේ රූපය දිහා බලලා ගුණරත්න මහත්තයාගේ රූපය හැදිලා තින්නේ කෙස්ල වලින් ලොම් නියදත් හම්මස්නහර කන බොන ආහාරෙන් හැදිලා තින්නේ කියලා මේ කෙලෙසි ඇතුලේ අපි බලන්නේ ආයේ. ගඩොල් වල සිමෙන්තියෙන් කළ තැනක චිත්‍රයක් ඇඳලා චිත්‍රය දකිනකොට ගුණරත්න මහත්තයා කියලා හිතිලා ඒ හිතෙන්ම ගුණරත්න මහත්තයා කියලා දැකලා දැන් චිත්‍රය පේන්නේ නැහැ gadulleri පේන්නේ නැහැ රැවටිලා දැන් ගුණරත්න මහත්තයා කියලා පේනවා දැන් මේ ගුණරත්න මහත්තයා කියන රූපේ හැදිලා තියෙන gadol වැලි සිමෙන්ති වලින් නේද කියලා මේ බලන්නේ gadol වැලි සිමෙන්ති වලින් ගුණරත්න මහත්තයාගේ රූපේ හැදිලා තියෙන හැටි බැලුවොත් හරියද අද අපි සතිපට්ඨානේ වඩන්නේ මේක දන්නේ නැති වුණාම තමන්ගේ මනසේ තියෙන ප්‍රපංච ටික ඇතුලේ කෙලෙස් ඇතුලේ නමුත් සතිපට්ඨානේ වඩන්න ඕනේ කෙලෙස් අයින් වෙන්නයි කෙලෙස්යට පිහිටන්න ඉඩ නොදෙන්නයි ඒක තේරුම් ගන්න ඕනේ එතකොට මම ඒ උපමාවකින් ගත්තේ කෙස්ලොම් නියදත් හම්මස්නහරෙන් හැදුණු තැනක මේ සතහන දකිනකොට ගුරුරත්න මහත්තයා කියන අදහස එනවා ඔය හැඩේම gadol වල සිමෙන්තියෙන් කළ බිත්තියකට ඔය හැඩේම ඇන්දොත් ඒත් මට ගුණරත්න මහත්තයා කියන අදහස එයි. ඔය හැඩේම පත්‍ර කඩදාසියක තිබුණොත් ඒත් ගුණරත්න මහත්තයා කියන අදහස එයි. ඔය හැඩේම වීඩියෝ පටයක තිබුණොත් ඒත් ගුණරත්න මහත්තයා කියන අදහස එයි. ඔය හැඩේම කණ්ණාඩියක වීදුරුවක තිබුණොත් ඒත් ගුණරත්න මහත්තයා කියන අදහස එයි. දැන් අපිට තේරුණා එහෙනම් මේ රූප ටික දකිනකොට කෙනෙක් පුද්ගලයේ කියලා සිහි වෙනකම අපේ මනසේ ඇති අවදිවීමක් විනා වස්තුව තුල තියෙන ධර්මතාවයක් නෙවෙයි කියන එක නුවණක් තියෙන කෙනෙකුට තේරෙනවා. එහෙනම් මගේ මේ පුද්ගලයේ කෙනෙක් වෙච්ච ආත්ම සංඥාවෙන් ගුණරත්න මහත්තයා කියලා කියන්නේ සත්ව පුද්ගල ආත්ම සංඥාවෙන් මේ රූප දිහා බලපු නිසායි රූපවල අනාත්මය මට වැහිලා තියෙන්නේ. රූප රූපයන්ගේ යථාර්ථය තුල ආත්මිය වූ කිසිවක් නැහැ. ගඩොල් වල සිමෙන්තියෙන් කළ දිට්ඨියක ඇඳපු චිත්‍රය අනාත්මයි. ඒක දකිනකොට පුද්ගලයේ කියන ආත්ම සංඥාවක් මට එනවා. මගේ මනස තුල තියෙන ආත්ම සංඥාවෙන් බැලුවාම මට ආත්ම සංඥාව ඇතුළේ වූ යමක්ම පෙනෙනවා මිසක අනාත්මේ පේන්නේ නැහැ. එතකොට මම මගේ මනස තුලම ආවරණයක් හදාගෙන ඒ ආවරණය තුලයි මේ ජීවත් වෙලා තියෙන්නේ. එහෙනම් මට මේ සත්‍ය පුද්ගලයේ පෙනෙනවා නම් මම දත යුතුයි මෙහෙන් සත්‍ය පුද්ගලයේ පෙනෙනවා කියලා කියන්නේ මගේ විඥානය තාම රූප මත පතිත වෙලා තියෙන්නේ. මම්ම හදාගත්ත ශේත්‍රයයි මාව ජීවත් කරවන්නේ. එතකොට සතිපට්ඨානෙන් පෙන්වන්නේ රූපයන්ගේ සැබෑම අනාත්ම ස්වභාවය පෙන්නලා ඒ නිසා ආත්ම සංඥාවක් පහළ වෙන බවත් මේ ආත්ම සංඥාවට රූපය තුල ඉඩ නොදෙන බවත් කරන්නේ. කායගත සතිය වඩන හැම වෙලාවකදීම කායानुපස්සනාවෙන් කරනවා සත්ව පුද්ගල ආත්ම වශයෙන් මේ අරමුණු දකිනකොට Tamange මනසේ සිහි වෙන සිහිවීම ඒ රූප මත පතිත වෙන්න නොදෙනකම එතකොට කාලයක් යනකොට රූපය ඇත්ත ටික ටික ටික ටික පෙන්නනවා රූපය ඇත්ත ටික ටික පෙන්නනවා කෙනෙක් පුද්ගලයෙක් කියලා රූප දිහා බලන රූප වලට නැමී පවතින තමන්ගේ විඥාණයට ඉඩ නොදෙනවා නැමී පවතින මනස ටික ටික දුබල වෙනවා ඕකට තමයි ආශ්‍රයක්ෂය කරනවා කියලා කිව්වේ ආශ්‍රයක්ෂය කරනවා කියලා කිව්වේ මේ ටික මෙහෙම කරනකොට ඉබේමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. ඉබේම කියන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ වෙනව සතිපට්ඨානෙ වඩනකොට. ওই විදිහටම තමන්ගේ මනසේ යම් කිසි ස්පර්ශයක් නිසා වේදනාවක් ඇති වෙනවා නම් වේදනාවක් ඇති වෙනවන රූපය තුල ওই බාහිර රූපේ වගේම අජත්තං වා කාය කායනුපස්සී විහෙරති කියලා කිව්වේ ගඩොල්වැලි සිමෙන්තියෙන් කළ රූපක හැමෝටම මම කියලා හිතන රූපේ ඇඳෝ චිත්‍රයක දිත්‍ය දක්වන්නට මේ මගේ ෆොටෝ එක මම කියන අදහස එයි නේද එනවා මගේ අතපය අත ගන්නවා කියලා තමන් දිත්‍ය අත ගැවුත් හරියනවද හරියන්නේ නැහැ. gadulweli simintiyen කළ දිට්ඨියක චිත්‍රය දකිනකොට මම කියන අදහස එන්න පුළුවන්. මම කියන අදහස රූපය මත බැසගත්තොත් රූපය මම වගේ පෙනෙන්නේ. ඒ මම කියන අදහස ඒ විඥානයේ රූප මත බැසගන්න නොදෙන කමට තමයි අජත්තං කාය අජත්තං වා කායේ කායනුපස්සී විරති කියලා කියන්නේ. ආධ්‍යාත්මික කයේ කයano බලන්න කියලා කියන්නේ මම කියන හැඟීම මේ කයට බැහැ ගන්න නැති වෙන්නයි. ඒ gadol වල සිමෙන්තියෙන් කළ බිත්තිය කැරපු චිත්‍රය වගේ කෙස්ලොම් නියද ධම්මස් මහරාජී කුණුක කොටස් ටික ඇසුරු කරගෙන පවතින මේ චිත්‍රය දකිනකොටත් ආධ්‍යාත්මික රූපය නැමැති චිත්‍රය දකිනකොට මම කියන අදහසක් එයි. මම කියන අදහසද හිතේ සිහිපත් වීම. අපි දැක්කද මේ හැදේ දිත්‍යය තිබුණත් මම කියන අදහස එනවා. පත්‍ර කඩදාසියක තිබුණත් මේ මම කියන අදහස එනවා. වීඩියෝ පටයක තිබ්බත් මම කියන අදහස එනවා. වීදුරු කණ්ණාඩියක තිබුණත් මම කියන අදහස එනවා. මේ කය දැක්කත් මම කියන අදහස මම කියන අදහස මේ කයට බහලන්න බැරි වෙන්නයි කායගත සතිය තියෙන්නේ. කායानुපස්සනාව වඩනකොට කෙස්ලොම් නියදත් හම්මස්නහර කන බොන ආහාරෙන් හැදුනේ කුණු පොකටස් ටිකක් තියන්නේ කියලා බලනකොට මම කියන අදහසට මේ කයේ නවතනක් නොදෙනකම මේ වෙන්නේ. එහෙම බලන්න බලන්න මම කියන අදහසින් මේ කයට නැඹුරු වෙන ක්‍රම අඩු වෙනවා. අජත්තං වා කායේ කායනුපස්සී කියන ටිකෙන් බැලුවාම ඒසු හමස්මින් එමේසු අත්තාති මම වෙමි මගේ ආත්මයයි කියන ටික නැති වෙනවා. බහිතව කායේ කාය අනුපස්සේ කියන ටික බැලුවහම ඒ තමයි. ඒ කියන්නේ මේවා මගේ. මගේ අම්මා, මගේ තාත්තා, මගේ දුව, මගේ පුතා, මගේ සහෝදරයා කියලා මේ ටික නැති වෙනවා. අජ්ජත් බහිදාවා කියනකොට මම මගේ මගේ ආත්මයයි කියන මේ තුන් කෙලෙසටයි ඉඳ නැත්තේ. ප්‍රපංච ටිකට ඉඳ නැහැ. එතකොට මෙන්න මේ විදිහට කායගත සතිය වැඩි යුතුයි. ඒ ටික තේරුණාද කීපේක? ඒකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට දවල්ට අහන්න පුළුවන් තව නොතේරිච්ච දෙයක් හෝ තියෙනවා නම් ඇත්තටම මේ කාරණාව ටිකක් ගැඹුරුයි ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි බුදුරජාණන් වහන්සේට පවා හිතනලු එදා සම්මා සම්බුද්ධත්වයට පත් වුණාම මම මේ තේරුම් ගත්ත අවබෝධ කරගත්ත ධර්මය ඇත්තටම ගැඹුරයි අතිශය ගැඹුරයි මේ කාමයේ වළඳන ලෝකයට මං කියන දේ තේරෙන්නේ නැහැ නොතේරෙන ලෝකෙට මේක කියන්න ගියාම මට ඒක වෙහෙසක් විතරයි මම බන නොකිය ඉන්නවනම් හොඳයි කියලා බුදුරජාණන් වහන්සේට හිතුණා පර මහා ප්‍රඥාගේ ආරාධනාවෙන් තමන් වහන්සේත් ලෝකයේ දිහා බැලුවාම හැමෝම එක වගේ නෑ නුවණ තියන අය තේරුම් ගන්න පුළුවන් අයත් ඉන්නවා කියලා තේරුණාට පස්සේ තමයි බණ කියන්න හිත නැමුණා කියන්නේ. සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකටත් හිතුණා නම් මේ ධර්මයේ ගැඹුරුයි කියලා ඇත්තටම මේක ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. ගැඹුරු කාටද මේ කාමය? ඒ කියන්නේ රූප මතම ජීවිතය ගොඩනැගිලා තියෙන කාම ලෝකය. කාමය කියලා කියන්නේ රූපයන්ගේ ඇත්ත නොදන්නාකම නිසා වැරදි අදහසක් මනසේ ඇති කරගෙන වැරදි අදහසින් රූපය වැරදි අදහසකින් තමන්ගේ මනසේ තියෙන අදහස රූපෙට බහලලා ඒ මත ගොඩනැච්ච දිච්ච ලෝකෙටයි කාම ලෝකෙ කියන්නේ. දිට්ඨියේ දිට්ඨියක් ඒකේ චිත්‍රයක් කියන්නේ. කිසිම ද්‍රව්‍ය කාරණාවක් නැහැ දිට්ඨියයි චිත්‍රය විතරයි. ඒවට සිහි වෙනකොට මල් පොකුරු peerගෙඩි ඇපල් ගෙඩි කියලා සිහි වෙනකොට සිහි වෙන අදහසින් ධිට්ඨිය සහ චිත්‍රයට නැඹුරු වෙලා ඒ ධිට්ඨියේ චිත්‍රය තුල ඇපල් දකිමින් peerගෙඩි දකිමින් මල් පොකුරු දකිමින් තනාගත් ලෝකයක් තියෙන්නේ ධිට්ඨිය තුල ඒබඳු විචිත්‍ර අරමුණු ගොඩක් මවාගත් ලෝකයකටයි කාම ලෝකේ කියන්නේ සත්නෝපමා කාමා කියලා කියන කාමයේ හීනයක් වගේ මනෝමයෙන් හදාගත්ත ලෝකයක්. ඒ වගේ චත්තාරෝච මහ භූතා චතුම්මංච මහ භූතා නම් උපාදාය රූපං මේ මුළු ලෝකෙම තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු. අපි අවුරුදු 2000 ගානකට පෙර බුදුහාමුදුරුවෝ කියපු මේ වචනෙම වර්තමාන ලෝකෙන් ගත්තොත් අපි කියමු භෞතික විද්‍යාව වගේ කරනකොට අපිට උගන්වනවා පදාර්ථය කියලා යමක්. පදාර්ථය කියන්නේ මොකද? ඝන, ද්‍රව, තාප වායු. මේ භෞතික වස්තුන්ගේ පදාර්ථය මොකද්ද? ඝන, ද්‍රව, තාප වායු. ලක්ෂණ හතරක් තියෙනවා. ඒක එහා අඩු හෝ වැඩි නැහැ. එතන ඝන කියලා කියූපේ දෙයට තමයි අවුරුදු 2000 ගානක් ඉස්සෙල් බුදුරජාණන් වහන්සේ පාඨක කියලා කිව්වේ. අද ද්‍රව කියන එකට තමයි බුදුරජාණන් වහන්සේ ආපෝ කියලා කිව්වේ. අද තාප කියන එකට තමයි එදා තේජෝ කියලා කිව්වේ. අද වායෝ කියන එකට තමයි එදා වාතය කියලා කිව්වේ. ඝන ද්‍රව තාප වායු කියන එක තමයි හැම මේ පදාර්ථයක්ම තියෙන්නේ. රූපයකම ඇත්ත. භෞතිකයක ඇත්ත. එහෙනම් මේ අද ඒකයි බුදුදහම කියන එක පරේෂණ කළොත් මේ විදිහට බුද්ධහම කියන එක උපවත් වෙනා මිසක පිරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අවුරුදු 2000 ගානකට ඉස්සෙල්ලා කිව්වේ අපි හිතාගෙන ඉන්න විදිහේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් රන්මතු තියනවා නෙමෙයි. පඨවි ආපෝතේ ජෝ වායෝ කියන හතරයි තියෙන්නේ කියන එක. අද විද්‍යාවෙන් කියනවා අපේ ගෙවල් දොරවල් යාන වාහන දුවදරුවෝ කියන තැනක පදාර්ථය කියන්නේ මොකක්ද? ඝන ද්‍රව තාප වායු කියන හතර කියලා කියනවා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ කලම කිව්වේ. ඒකයි මේකේ ඇත්ත. එතකොට කාම ලෝකයේ කියනකොට හිතන්න එපා අපි කෙනා කෙනාට ජීවත් වෙන්න වෙන වෙනම ලෝක තියෙනවා කියලා. ඒ කිව්වේ අපි ඉපදෙන්න කලින් මෙහි තියෙන ලෝකයක් ගැන කියනවා නෙවෙයි. gadol වල සිවින්තියෙන් කළ දිට්ඨිය. දිට්ඨියන විචිත්‍රේ. ඔතන ඇත්තම gadol වල සිවින්ති ටික මම උපමා කළේ සසම්බාරික පටවියාපෝතේජ වායු කියන හතරටයි. ඒ සතර මහා ධාතු රූපය ඇසුරු කරගෙන පවතින චිත්‍රයක් තියෙනවා. මහ භූත සහ උපාදාය රූප කියන චික විතරයි මේ ලෝකෙ තියෙන්නේ. ඒ නිසා තමන්ගේ මනසේ එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේතේ කාම යානි චිත්‍රානි ලෝකේ පංචේමේ වික්කවේ කාම ගුණා මහණෙනි මේ කාම ගුණ පහක් තියෙනවා. කාමේ නෙමෙයි. කාම ගුණ පහක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. පංචමේ වික්‍රේ කාම ගුණ. කාම ගුණ පහක් තියෙනවා. නේතේ කාම යානි චිත්‍රානි ලෝකේ. ඒ චිත්‍ර ටික කාමේ නෙමෙයි. ආර්ය විනී ඒවට කියන්නේ කාමේ කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන එකට ඒවට කියන්නේ කාම ගුණ. ඒකට කාම නෙමෙයි. නේත්තේ කාම යානි චිත්‍රානි ලෝකේ මේ ලෝකයේ චිත්‍රයක් තියෙනවා. ඒක කාම නෙමෙයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ මනස තුල ඇති වෙන සංකල්පයයි රාගයයි දෙකටයි කාමය කියලා කියන්නේ. චිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ ලෝකේ චිත්‍ර ටිකක් නම් තියෙන්නේ. ගඩොල් වෙලි සිමෙන්තියෙන් කළ තාප් එක මේ ලෝකේ අපිට ඇස් දෙකෙන් දකින්න පුළුවන් ඕනම චිත්‍රයක් ඕකේ අඳින්න පුළුවන් නේද? පුළුවන්. ඇන්දොත් දැන් චිත්‍ර තියෙයි. චිත්‍රයේ දකිනකොට අපිට එක එක දේවල් හිතෙන්න පුළුවන්. කාර් එකක්, බස් එකක්, මිනිස්සෙක්, ඇපල් ගෙඩියක්, පළතුරු, රත්තරන් රෙදි කියලා චිත්‍ර දකිනකොට අපිට හිතෙන්න පුළුවන් නේද? හිතෙන්න පුළුවන්. අපේ හිතේ තියෙන ගතිය චිත්‍රවල නානත්වය මත ඒවට දැසගත්තට පස්සේ ඒ චිත්‍ර ටික තුල ජීවත් වෙන මනසකින් හදාගන්න ලෝකෙටයි කාම ලෝකය කියලා කියන්නේ. කාම ලෝකය කියන්නේ රූපයක සැබෑම ඇත්ත වහගෙන මනෝමයෙන් අදාගත සිද්ධියක්. ලෝකයක්. ඒ වගේ මහ භූත සහ උපාදාය රූපයි මේ ඔක්කොම. ඒ ටික දකිනකොට මේ මිනිස්සු මේ ස්ත්‍රීන් මේ පුරුෂයෝ කියන අදහස් ඇති වෙලා ඒ අදහස් මේ රූප මත පතිත වෙලා හදාගත්ත ලෝකයක් කාම ලෝකය කියලා කියන්නේ. අපේ කාම ලෝකයෙන් වැහිලා තියෙන මේ රූපේ ඇත්ත. එතකොට සතිපට්ඨානෙන් පෙන්වන්නේ රූපේ ඇත්ත. රූපේ ඇත්ත පෙන්වනකොට කාමයේ ඉඩ නැහැ. ඒකයි කබලින්ක ආහාරය පිටින් දකින්නකොට කායානුපස්සනාවෙන් කරන්න මොකද රූපය පිටින් දකින්නවා කාම භූමියෙන් ඈතර වෙන්න පුළුවන් කාම භූමියෙන් ඈතර කරන දැන දක්වාම කායගත සතිය උදව් වෙනවා. කායගත සතියෙන් කරන්නේ මොකද්ද? මහා භූත සහ උපාදාය රූප. තාප්පසා චිත්‍රය කියන තැනට පෙන්නලා තමන්ගේ මනසේ තියෙන කාම ආශ්‍රය ගෙවනවා. මේ අදහස් වලින් චිත්‍රය දිහා, විත්‍ය දිහා නොබලා විත්‍ය චිත්‍රය තියෙන තැනක අදහස් ඇති වෙනවා කියන එක පෙන්නනවා. අදහසට ජීවත් වෙන්න දෙන්නේ විත්‍ය මත හෝ චිත්‍ර මත. එතකොට මේ අදහස් ටිකට පවතින තැනක් නැති වුනහම මෙයා අතහැරෙනවා. එතකොට අතහැරෙනවා කියන්නේ මොකද්ද? කාමයට ඉඩ නැහැ. කාමයේ අතහැරෙනවා. එහෙමයි කාම ලෝකෙ මිදෙන්න තියෙන්නේ. ඒ කාම ලෝකෙ මිදෙන්න කායගත සති ආධ්‍යාත්මික පාහිර දෙආකාරයෙන් වැඩි යුතුයි. ඒ ටික තේරුණා නේද මේ සතිපට්ඨාන කායගත සතියෙන් කරන්න මෙන්න මේ වැඩේ කියන ටික තේරුම් ගන්න ඊගහවට කිසිම වෙලාවක හිත ඇතුලේ රූප සිහි කරගෙන රූප ඇතුලේ කායගත සතිය වඩන්න යන්න එපා ඒකෙන් කිව්වේ අපි මනෝමය කෙනෙක්ව සිහි කරගෙන ඒ රූපය ඇතුලේ බලන්න යන්න එපා තමන්ගේ මනසේ උපදින ගතියට ඉඩ නොතබා බාහිර භවය තුලින් විදර්ශනා කට යුතුයි කියන එකයි. භවය තුලින් කියන එක කිව්වේ පින්වතුන්ට යම් කෙනෙක් හෝ යම් දෙයක් සිහිපත් වුනොත් හිතට සිහිවත් වෙනවත් එකම බාහිර රූපයක් ඕගොල්ලන්ගේ හිතට පෙනෙයි, පෙන්නයි. අන්නේ රූපය හොයාගෙන යන්න බැරි වෙන්න තියෙන ඇත්ත පෙන්වන්න. මෙතන ඉඳලා මට යාළුවෙක්ව සිහිපත් කරන්න පුළුවන් නම් මේ සිහිපත් කරන හිතට බාහිර එහෙම යාළුවෝ නැහැ තියෙන්නේ මහ භූත සහ උපාදාය රූපයි කියන ඇත්ත පෙන්වලා මේ අදහස සිහිපත් කරලා රූප හොයාගෙන යන්න බැරි වෙන්න ඕනේ. ඒකයි මේකට වෙන්න තියෙන දේ. සවිඥානික වස්තු සවිඥානික වස්තු විදර්ශනා කරන්න කුණප කොටස් විදිහට බලලා එහෙම නැත්නම් පටිව්‍යාපෝ තේජෝ වායෝ සතර මහා ධාතු වශයෙන් බලලා තමන්ගේ හිතේ තියෙන gati ඒ රූපය මත පතිච්ච වෙන්න පතිත වෙන එක නවත්තන්න. අවිඥානික වස්තු නම් අවිඥානික කියන්නේ අපි හිතමු අපිට සිහි වෙන කොළඹ නැත්තම් පිට රට නැත්තම් ලස්සන දිය ඇල්ල බලන්න යන්න. ඒ සිහිපත් වෙනකොට ඒ අරමුණේදී බලනකොට සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියන තැනට හිත තබලයි මේ ගතිය නවත්තන්නේ. ඒකෙන් අපි කිව්වොත් මෙහෙම මම ඒකට සරල උපමාවක් දෙන්න මේ උපමාව හොඳට තේරුම් ගන්න ඊට පස්සේ උපමාව තේරුම් ගත්තාම උපමේය පහසුයි නැතිනම් උපමේය ගොඩාක් ගැඹුරුයි මේ ඉස්සරහෙන් තියෙන ලොකු බිත්තිය දැන් අපිට පේනවා. චිත්‍ර අඳින්න දන්න කෙනෙකුට එන්න කියලා බිත්තියේ දශමයක්වත් ඉඩක් නොතියා මුළු බිත්තිය පිරෙන්නම මුළු බිත්තිය වැහෙන්නම අපි චිත්‍රයක් අඳින්න කියලා කිව්වොත් ගස් වැල් වාහන මිනිස්සු කඩ වීදි නගර විශාල ගොඩනැගිලි මේවා ඉර ලිම් වැව් පොකුණු ඔක්කොම විද්‍යමාන වෙන චිත්‍රයක් අඳින්න කියනවා චිත්‍රයක් අඳිනවා දැන් විත්තිය වැහිලා චිත්‍රයට දැන් ඇහිම් බැලුවොත් චිත්‍රේ පේනවද නැද්ද පේනවා. දැන් ධිට්ඨිය පේනවද? ධිට්ඨිය පේන්නේ ධිට්ඨිය වැහිලා. හොඳයි අපි අල්ලන්න කියලා අත දැම්මොත් චිත්‍රය අහුවෙනවද? අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ මොකද්ද? ධිට්ඨිය. දැන් හොඳට බලන්න ඇහින් බැලුවහම දැන් ධිට්ඨිය පේන්නේ චිත්‍රය පේන්නේ අතින් ඇල්ලුවොත් චිත්‍රය අහුවෙන්නේ නැහැ ධිට්ඨිය අහුවෙන්නේ. දැන් අහුවෙන දේ පේන්නේ නැහැ පේන දේ අහුවෙන්නේ නැහැ නේද? හොඳයි. ඔය තාප්පේ එහෙමම බිම පෙරලලා ඕක උඩ අපි ඇවිද්දොත් පෙනෙන කඩ මැද්දෙන් දැන් ඇඳපු චිත්‍රේ කඩ වීදි මැද්දෙන් අපි ඇවිදගෙන යනවා. දැන් කකුල හැපෙන්නේ දිට්ඨියේද චිත්‍රේද? අඩිය තියෙන අඩියක් ගන්නනේ. චිත්තියේ. දැන් කකුල හැපෙන තැන ඕගලන්ට පේනවද? නැහැ. පෙනෙන්නේ චිත්‍රේ. දැන් පෙනෙන තැන ඕගොල්ලෝ ඇවිදින්නේ නැහැ. ඇවිදින තැන පේන්නේ නැහැ. ඕගොල්ලෝ කොහාටද ගියේ කොහාටද ආවේ කියන එක පේනවද ඕගොල්ලන්ට? නැහැ. ඕගොල්ලෝ පෙනෙන තැන ඕගොල්ලෝ ඇවිදලා තියනවද? නැහැ. ඕක තමයි සැබෑ නැත්ත. ඒ උපමාව වගේ උපමේය ගත්තොත් මේ මුළු පෘථුවියම මුළු පොළවම තාප්පයක් කියලා හිතා ගන්න. මුළු පොළොවම මුළු පෘථිවියම තාප්පයක් කියලා හිතාගන්න. ඔය තාප්පය පෘථුවිය නැමැති තාප්පයේ පිරෙන්නම වැහෙන්නම සිත්තරෙක් හිතුවමක් ඇන්දොත් දැන් ඕගොල්ලන්ට මෙහෙම ඇහෙන් බැලුවාම මේ චිත්‍ර පෙනේ. ওই චිත්‍ර පතිත වෙලා තියෙන තාප්පේ ඇහෙන් බැලුවොත් තේරෙනවද? තේන්නේ නැහැ. ඒ ඕනම තැනක අත තියලා බලන්න අත තිබ්බොත් ඕගොල්ලන්ගේ අතට හැපේ තාප්පේ නැත්තම් පොළවේ හැපේ පටවිය හැපේ හැබැයි හැපෙන දේ පේන්නේ අපි දැක්කනේ පිටියේ උපමාවේ චිත්‍රය ඇහැට පෙනෙනවා පිටියේ පේන්නේ ඇල්ලුවොත් දික්තිය හැපෙනවා හැපෙන එක පේන්නේ හැපෙන එක පේන්නේ චිත්‍රයේ පේනවා පේන එක හැපෙන්නේ ඒ වගේ මේ මුළු පොළොවම උදව් කරගෙන ඇඳපු චිත්‍රයක් මේ තියෙන්නේ ඇඳපු චිත්‍රයක් තියෙන්නේ මේ චිත්‍රය ඇහැට පෙනෙනවා හැබැයි මේ පෙනෙන චිත්‍රයේ ඕනම තැනකට අත තියලා බලන්න මේ චිත්‍රයේ පතිත වෙලා තියෙන පටිගය ඇගේ හැපේ මිසක ඕගොල්ලන්ගේ මේ පෙනෙන දේ හැපෙන්නේ නැහැ. එහෙම වුණොත් මේ සතිපට්ඨාන වඩනකොට ඕගොල්ලන්ව අද්භූත ආශ්චර්යමත් තැනකට ගෙනේ. මොකද්ද? ඕගොල්ලෝ ඇවිදපු කිසිම තැනක් පෙනිලා නැහැ, පෙනෙන කිසිම තැනක ඇවිදලා නැහැ කියන තැනකට ගෙනේ. ඔගොල්ලන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගති ආගති ගති ආගති ඇති කල්හි චුති උප්පත්ති පෙනෙයි චුති උප්පත්ති ඇති කල්හි ජරා මරණ පෙනෙයි මම අහවල් තැනටයි ගියේ ගති අහවල් තැන ඉඳලා එන්නේ ආගති ගති ආගති ඕගොල්ලන්ගේ මනසේ ඇතිතාව ඉපදීමක් නැරීමක් කියන එකක් හම්බ වෙනවා ඕගොල්ලන්ට. සංතති වශයෙන්ුත් එක්ෂණික වශයෙන්ුත්. එතනින් චුත වුණා මෙතන උපන්න මෙතනින් චුත වුණා එතන උපන්න කියන එකක් හම්බ වෙයි. චුති උප්පත්ති දෙක ඇතිතාව ජරා මරණ පෙනෙනවා ඕගොල්ලන්ට. ඇවිදින තැන පෙනෙන තාක් පෙනෙන දෙයක ඇවිදින්න පුළුවන් තාක් ඔගලන්ට ගති ආ ගති දෙක තියෙනවා. මම කතා කරන මේ දර්ශනය ගොඩාක් ගැඹුරුයි. නමුත් ජීවිතයේ කියන එකේ දුක දසම මාත්‍රයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. සීති භූතෝස්මි නිබ්බුතෝ මම නියුනේ වෙම සිතිල්ලූයේ වෙමි කියන තැනකට අරගෙන යනවා. මේකෙදි මේ ගැඹුරු සිද්ධිය දර්ශනය ගැඹුරක් උට හිතන්න එපා. ඕගලන්ට කෙස්ලොම් නියදත් හම්වාස් කියන ටික හිතා ගන්න පුළුවන් හිතන්න පුළුවන් ඒ හොඳටම ඇති. එතනින් පටන් ගන්න. බුදුරජාණන් වහන්සේ මේ ශාසනය පෙන්වන්නේ මහා සයුරට උපමා කළා. මහා සයුර කියන එක මෙන්න මෙච්චරයි කියලා මයින්න බැරි තරම් ගැඹුරකට යනවා. හැබැයි පටන් ගන්න කකුලේ විලුඹුව තෙමෙන්නේ නැති වෙරළින්දලා. ඒ වගේ මේ ශාසනය පමන කරන්න බැරි තරම් ගැඹුරකට යනවා. හැබැයි යන්නේ ඉස්සෙල්ලාම මේ කෙස්ලුම් නියදත් කියන එක මෙනෙහි කරන තැන ඉඳලා පටන් ගන්න. මෙතනින් පටන් ගන්න අනුක්‍රමයෙන් අරගෙන යයි. අනුපුබ්බ කිරියා, අනුපුබ්බ චික්කා, අනුපුබ්බ ප්‍රතිපදා, අනුපූර්ව නැඹුරු වෙලා තියෙන්නේ. තමන්ගේ මනසේ තියෙන ප්‍රපංච ටික තමන් කියන කයටත් බාහිර සත්‍ය පුද්ගලය කියන කයටත් දැහැලන්නේ නැති වෙන්න බලන්න. ඔය විදිහට බලනවා නම් මේක ගැඹුරු නෑ. මම අර ටික ගත්තේ ඒ මුළු පොළොවම වැහෙන්න ඇඳපු චිත්‍රයක් වුණොත් චිත්‍රය පේනවා චිත්‍රයේ පතිත වෙලා තියෙන පොළොව පේන්නේ නැහැ. අවිඥානික වස්තු විදර්ශනා කරනකොට උන් ඔය ධර්මතාවය හොඳට මතක තබා ගන්න. කොළඹ කියලා පෙනෙනකොටම මම හිතන කොළඹ නම් හම්බ වෙන්නේ මහ භූත මත පතිත වෙච්ච චිත්‍රයක් නම් ඇහැට පෙනේ නේද කියන තැනකින් මහ භූත සහ උපාදාය රූපයි කියන තැනකට නුවණයි. කොළඹ කියන අදහස චිත්‍රය මත පතිත වෙන්න දෙන්නේ නැහැ. මහ භූත සහ නැත්තම් පෘථිවිය ඇසුරු කරගෙන චිත්‍රය පෙනෙනකොට කොළඹ කියන අදහස Tamante. Tamange කොළඹ කියන අදහස චිත්‍රය මත පතිත වෙන්න දෙන්නේ නැහැ. ලස්සන දියල්ලක් කියනකොට පොළොව මත පතිත වෙච්ච තැනක චිත්‍රය දකිනකොට දියල්ල කියන අදහසක දියල්ල කියන අදහස ඊට පිටිට වෙන්න දෙන්නේ ඔය අනාත්ම දර්ශනයටත් නුවණ එනවා නමුත් ඒක යෝගියට ගැඹුර වැඩි නිසා ගැඹුර වැඩි නිසා එතෙන්ට අනුක්‍රමයේ නුවණ මුහු කරපු දවසට ඒ ටිකත් අල්ලලා ගන්න පුළුවන් නමුත් ආධුනිකයට ඒක ගැඹුර වැඩි නිසායි බුදුරජාණන් වහන්සේ අවිඥානික වස්තුන්ගෙන් කායගත සතිය පෙන්වන්නේ නැතුව සවිඥානික වස්තුන්ගෙන් විතරක් පෙන්වන්නේ අජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති කියලා පෙන්වන්නේ එතෙන්ද බහිද්ධා වා කායේ කියනකොට පර සත්තානං වා පර පුද්ගලනං වා කියන තැනින් පැනෙන්නේ අනිත් රූපත් කායගත සතියට අයිති නැතුව නිසා නෙමෙයි ලස්සන දියැලක් වැටෙනවා කියන තැනක මහ භූත සහ උපාදාය රූපයි කියලා බලලා තමන්ගේ මනසේ ගතිය ඊට බහලන්න නැතුව බහලන්න නැතුව ඉන්නවා කියන කාරණාවට ඉඩ නැහැ. අපහසු ලෝකයට. ඒ ඉතින් චිත්‍රයක් තුල වතුර පාරක් වැක්කෙන එකක් තියෙන්න පුළුවන් නැහැ කියන වගේ තැනකින් ප්‍රශ්නයි. ඕගලන්. නමුත් කාය සතිපට්ඨානයේ හොඳට මුහුකුල මට්ටමට ආවහම එයාට ඒක ප්‍රශ්නයක්ම නැහැ. එතෙන්ට නුවණ එනවා. ඒ නිසා දැනට සවිඥානික රූප ටිකේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියලා නෑදෑකමට සිහි වෙන බාහිර අරමුණු වල බලන්න ආධ්‍යාත්මික මේ කයෙත් බලන්න ඒ බලන්නේ තමන්ගේ මනසේ තියෙන මේ කෙලෙසියට ඉඩ නැති වෙන්නයි කියන නුවණ තියාගන්න. මහා භූත සහ උපාදාය කුණප කොටස් ටිකක් තියෙන තැනක ඒ රූපය දකිනකොට අයියා කියන අක්කා කියන සහෝදරයා කියන අදහස ඇති වෙනකොට ඒ අදහසින් ඒ රූපේ දිහා බැලුවම කෙස්ලුම් මස් හම් පෙනෙන්නෙත් නෑ චිත්‍රෙ පෙනෙන්නෙත් නෑ අයියෙක් අක්කෙක්මයි පෙනෙන්නේ ඒ නිසායි සහෝදරයා මල සහෝදරී මල දුක විඳින්නේ මේ කෙලෙස්ය දුර වෙනදයි මේ කායගත සතිය වඩන්නේ මං කිව්වේ මහ භූත සහ උපාදාය රූප කියන තැනක අපේ මනස තුල සංකප්ප රාගයක් ඇති වෙලා සංකප්ප රාගයෙන් චිත්තය දිහා බලලා හැදිච්ච ලෝකෙටයි කාම ලෝකෙ කිව්වේ. එතකොට මට හම්බ වෙන ලෝකය මගේ කාම ලෝකය මහ භූත ටිකටත් අයිති නෑ, උපාදාය රූපෙටත් අයිති නෑ, මගේ මනසේ තියෙන කෙලෙසට අයිති නෑ. මේ දෙන්න ඒ මත පතිත කරවලා හදාගත්ත ලෝකයක් තියෙන්නේ. මනෝමය සිද්ධිය. තියෙන්නේ මේ. මේ ලෝකේ නිරුද්ධ කරන්න පුළුවන් අවිද්‍යාව නැති කිරීමේ ඒ විදිහටයි කායගත සතිය වඩන්නේ. වේදනාව පස්තනාව වඩද්දි හැම වෙලාවෙම තමන්ගේ හිතේ මේ වේදනාව ආරම්භය සිටේ උපදින ගති වේදනාව ආරම්භය පතිත නොවෙන්නයි වේදනානුපස්සනාව වඩන්නේ මේ වේදනාවට තියෙන්න බෑ එක එක විදිහේ වස්තු දැකලා ඇතිවෙන සැප වේදනා එක එක වස්තු නිසා ඇතිවෙන දුක් වේදනා එක එක වස්තු නිසා ඇතිවෙන උපේක්ෂා වේදනා තියෙන්න බෑ මේ වේදනානුපස්සනාව වඩන යෝගියට ඊගාවට මේ ධර්මයන්ගේ මිදෙන්න හරිම පහසු දෙයක් තමයි වේදනානුපස්සනාව. එයා වේදනාව ගැන නුවණින් බලනවා වේදනාවට තමන්ගේ මනස තියෙන gati පතිත වෙන්න නොදී. ස්පර්ශය නිසා මේ වේදනාව ඇති ඒකයි වේදනාව වේදනානුපස්සනාව වේදනාව නව ආකාරයක් පෙන්වනකොට වේදනා නමයක් නැහැ. වේදනා හයයි තියෙන්නේ. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන තුන පෙන්නලා මේ වේදනා තුන සාමිසව හා නිරාමිසව ලැබෙන්න පුළුවන්. මේ සැප වේදනා හා දුක් වේදනා කියන තුන කාමය නිසා සැප දුක් උපේක්ෂා, නෙක්ඛම්මය නිසා සැප දුක් උපේක්ෂාත් වශයෙන් ලැබෙන්න පුළුවන්. ඒ හැම තැනකදීම හඳුනා ගන්න කියන එකක් කිව්වේ. අපේ ජීවිතයේට සැප දුක් උපේක්ෂා කාම සහගතව හෝ නික්කම් සහගතව ලැබෙන්න පුළුවන්. ඒ වෙද්දී වේදනනුපස්සනාව ගැන නුවණ තිබුණොත් තමයි මේ තණ්හාව අතහැරෙන්නේ. අපි කියමු මම නිකමට ගත්තොත් හරීම ලස්සනයි දුම්හිඳ දියැල්ල අපි කච්චි යන් අද දුම්හිඳ දියැල්ල බලන්න එතන හරි ලස්සනයි කියලා කතා කරනකොට අපිට දුම්හිඳ දියැල්ල දැකලා සැප වේදනාවක් ලබන්න පුළුවන් කියන අදහසයි හිතින්නේ. නමුත් වේදනානුපස්සනාව වඩන යෝගියා දකිනවා යන්න කලම වේදනාව ගැන යට නුවණයි. මොකද්ද? මම දුම්හිඳ ඇල්ල බලන්න කියලා ගියත් ඇහැට රූපයක් ස්පර්ශ වීම චක්කු සම්පස්යෙන් උපන්න වේදනාවක් නැති වෙයි. ස්පර්ශ නැති වෙනකොට වේදනාවක් නැති වෙනවනේ කියන තැනකින් නොවනයි. දැන් මේ කයට යම්ම වේදනාවක් සැප හෝ දුක් හෝ උපේක්ෂා යම්ම වේදනාවක් හම්බ වුණොත් මේ වේදනාව ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශ නැති වෙනකොට නැති වෙනවා කියන තැනට නුවණයි. මගේ අතේ මේ වේදනාව කකුලේ මේ වේදනාව කියලා වේදනාවට අත් කකුල් සිහි වෙනකොට මේ අර රූපය කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ කියලා හිතුනහම ඒ කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ කියන සිතුවිල්ල රූපෙට රැසගන්නේ නැති වෙන්න කායानुපස්සනාව වැඩුවා වගේ මේ වේදනාව අතේ මේ වේදනාව කකුලේ කියලා හිතනකොට අත කකුල කියලා හිතන එක තමයි දැන් විඥානේ ඒ හිතේ තියෙන ගතිය මේ වේදනාවට දැසගන්න ඉඩ නොතබා දේශනාවට ගැට ගහන්න නැති වෙන්න තමයි බලන්නේ මේ යම් වේදනාවක් ඇති වෙන ස්පර්ශ කාය සම්පස්සේ නිසාම වේදනාවක් ඇති වෙනවා ස්පර්ශ නැති වෙනකොට මේ දුක් වේදනාව නැති වෙනව නේද කියලා බලන්නේ මේ වේදනාව කකුලේ වේදනාවක් නොවෙන්න මේ වේදනාව අතේ වේදනාවක් නොවෙන්න මේ වේදනාවට විඥානීය පිහිටියොත් වේදනාවට අත්තියේ වේදනාවට කකුල් තියෙයි වේදනාවට ඔළුව තියෙයි වේදනාවට බඩ තියෙයි වේදනාවට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඉතුරුයි ඕගලන්ට එහෙම තිබුණොත් දකින්න වේදනාවේ විඥානේ පිහිටලා කියලා තේරුණද මම කියන එක වේදනානුපස්සනාව හරියට වඩන්නේ වේදනාවට විඥානේ දැස නොගන්න එහෙම වුණොත් විඤ්ඤා වේදනාව ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නැති වෙනු නැති වෙනවා කියලායි පේන්නේ. ඒ වේදනාවට ඔළු නැහැ, කකුල් නැහැ, අත්පය නැහැ. අර මම ඕගලන්ට උපමාවක් කියන්නේ අන්න ඒ තැනට ඕගොල්ලන් ගේනවා. මේ වේදනාව පස්සට වඩනකොට. ඕගලන්ට ජීවිතේ ගොඩාක් ආස්වාදේ හිතෙන්නේ මිහිරි මිහිරි දේවල් කයට ස්පර්ශ කරන්න පුළුවන් අනිත් අයගේ ස්පර්ශයෙන් තමන්ගේ කයට ස්පර්ශ වෙනවා කියන අනිත් අයගේ ස්පර්ශයෙන් තමන්ට විඳින්න පුළුවන් කියන හැඟීම නිසායි නේද? නමුත් මම ඔයගලන්ට උපමාවක් කියන්නම්. හොඳ පොල් කෑල්ලක් හරි ලී කෑල්ලක් හරි අරගෙන ඔයගලන්ට ගැහුවොත් කවුරු හරි දැන් ලී කැල්ල කයට වැදුනහම වේදනාවක් ඇති වෙනව නේද? තේරෙනවද? ඒ දුක් වේදනාව අර ලී කැල්ලෙන් දෙන්නේ. ඕගොල්ලෝ ලී කැල්ලෙන්ද විඳින්නේ. ලී කැල්ලෙන් මේ කයට ගැහුවොත් ලී කැල්ල කයට වැදුණු නිසා කාය සංපස්යෙන් උපන්න වේදනාවක් විඳිනවා මිසක ඕගොල්ලෝ ලී කැල්ල විඳිනවද? ලී කැල්ල විඳලා තියෙනවද? මං කියන එක තේරෙනවද? බාහිර ලී කැල්ලක් අරගෙන කයට ගහගෙන බලන්න ලීය කයට වැදුනහම කය තැලිච්ච වේදනාවම තමන් විඳිනවා මිසක තමන්ට තමන්ගේ කයම විඳ ගන්න වෙනවා මිසක ලී කැල්ල විඳලා නැහැ නේද කවදාවත් හොඳයි මේ දුක් වේදනාව දුක් වේදනාව ආවේ මේ ලී කැල්ල ගැටුණු නිසායි කියලා මේ ලී කැල්ල නිසායි කියලා දකිනවා නම් ඒ වේදනාව ගැන ගැරඬි දැකීමක් නෙමෙයිද? ඒ වගේ මේ වේදනානුපස්සනාව වඩනකොට කාය සංපස්සජා වේදනා කියලා මේ ස්පර්ශ නිසා වේදනාව ආවා කියලා දකින්නේ හැම වෙලාවෙම වේදනාව විඥාන චිත්තයක් වුණොත් වේදනාවට ලී කැල්ල බෙදුණු බවයි පෙන්වන්නේ. බාහිර කෙනෙක්ගේ ශරීරයේ මුරුදුවට ස්පර්ශ වෙච්ච බවයි පෙන්වන්නේ. නමුත් අනිත් කෙනෙක්ගේ ශරීරය එහෙනම් අපි විඳලා තියනවාද? ඒ ශරීරය අපේ ශරීරයේ ස්පර්ශ වුණාම අපේ කාය ස්පර්ශය කයට ලිච්ච ආකාරයට අපේ කයම අපි විඳලා තියෙනවා මිසක දුක් වේදනාවට වගේම සැප වේදනාව ඇති වෙන විදිහට නුදුවට වස්තුවක් අපේ කයේ ස්පර්ශ වුණාම ස්පර්ශ වෙච්ච අපේ කයම අපි විඳලා තියෙනවා මිසක බාහිර කයක් විඳලා නැහැ කියන පින්වතුන්ට පැහැදිලි නේද? ජීවිතයේ කිසිම දවසක බාහිර වස්තුවක් අපි විඳලා නැහැ. නමුත් මේ වේදනාවට විඥානයේ එකතු වුණොත් විඥානයේ වේදනාවේ කිතියක් වුණොත් ඕගලන්ට පෙන්වන්නේ මේ වේදනාව එන්නේ රූප නිසායි, ශබ්ද නිසායි, ගන්ධ නිසායි, රස නිසායි, ස්පර්ශ නිසායි කියලායි පෙන්වන්නේ. අර රූප ටික මහ භූත සහ උපාදාය රූප ටිකට විඥානය පතිතුනාම අපිට බාහිරින් පෙන්වනවා වගේ. මේ වේ කාය සංපස්යෙන් උපදින වේදනාවට අපේ සිතේ තියෙන විඥානය පතිත වුණොත් වේදනාවේ විඥාන ස්ථිතියක් ඇති වුණොත් හඳුනා ගන්න තියෙන සැබෑම ලක්ෂණය වේදනාවට බාහිර ආයතනයක් ගැට ගැහිලා ඇති. මේ මලක් දකින නිසායි ලස්සන මේ ඇහෙන් බලනකොට මේ සැප වේදනාව ආවේ මල දකින නිසායි. ඔගලන්ට එන්නේ චක්කු සම්පස්සජා වේදනා කියලා. මල චක්කු ප්‍රසාදයට ගැටිලා මේ ප්‍රසාදයේ විදුණු වේදනාවයි ඔයගලන්ට එන්නේ. කය ලී කෑල්ල කයට ගැටිලා කය තැලුණු වේදනාව වින්ද මිසක ලීයේ වින්ද නෑ වගේ රූපය ඇහැට ගැටිලා ඇහැ තැලුණු එකම අපි වින්ද මිසක රූපේ වින්දේ නෑ නමුත් ප්‍රපංචයකට පෙන්වන්නේ මේ මල දකිනකොටයි මේ සැප වේදනාව. මේ පුද්ගලය දකිනකොටයි මේ අමනාප වේදනාව. මේ පුද්ගලය දකිනකොට උපේක්ෂා වේදනාව කියලා. මේ වේදනාවට බාහිර රූප හෝ ශබ්ද හෝ ගන්ධ හෝ රස හෝ ස්පර්ශ කියන ආයතන 6 වේදනාවට ගැට ගැහුවොත් දකින්න මොකද්ද මේ විඥානයේ වේදනාවේ පිහිටලා කියලා. එහෙනම් වේදනන් ප්‍රශ්න වඩන්නේ මොකටද? අපේ විඥාණය මේ වේදනාවේ පිහිටන්න නොදෙන කමටයි. විඥානයේ මේ වේදනාවේ නොපිහිටියොත් විඥානේ වේදනාවට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන කිසිම දෙයක් ගැට නොගහුවොත් වේදනාවට නිමිති නැහැ ස්පර්ශ නිසා වේදනාව හටගෙන ස්පර්ශ නැති වෙනු නැති වෙනවා කියන සිද්ධියයි හම්බ වෙන්නේ තේරෙනවද මම කියන්නේ අන්න ඒ විදිහටයි වේදනනුපස්සනාව වඩන්නේ ඒ විදිහටයි වේදනනුපස්සනාව වඩන්නේ දැනට මේ අනුපස්සනා දෙක හොඳටම ප්‍රමාණවත් මම අනිත් ඒවත් ඉදිරි කාලෙදි කියලා දෙන්නම්. නමුත් මේක කියනවා මේ සතිපට්ඨානෙදි අපිට ඕන ඕන සතිපට්ඨානෙ කැමැති කැමැති කෙනෙකුට කැමැති කැමැති තැනකින් අරගෙන වැඩි හැකි වැඩි යුතුයි කියලා එකක් නැහැ. මේ සතිපට්ඨානේ තියෙනවා හතර චරිත ප්‍රභේදයකට දුක්ඛ ප්‍රතිපදා දණ්ඩා අභිඤ්ඤා දුක්ඛ ප්‍රතිපදා කිප්පා අභිඤ්ඤා කියන චරිත දෙකටයි කායानुපසන වේදනානුපසන එතකොට ඒ චරිත දෙක කන්හා චරිත කියලා ditthi චරිත කියලා චරිත දෙකකට බෙදනවා එයින් තණ්හා චරිත දුක්ඛ ප්‍රතිපදා කිප්පා අභිඤ්ඤා දුක්ඛ ප්‍රතිපදා දණ්ඩා අභිඤ්ඤා ප්‍රතිපදාව දුක් සහිතයි හිත සමාධි කරගන්න හරීම අමාරුයි කෙනෙකුට නුවණත් අඩුයි කියන කෙනාටයි රූපේ තියෙන්නේ හිත සමාධි කරගන්න ටිකක් හරි අසීරුයි අමාරුයි නුවණ ටිකක් තීක්ෂණයි. කෙනාට තමයි වේදනා ප්‍රශ්නාව කියන්නේ. මේ මට්ටමේ අපි ඔක්කොමලා ඉන්නේ සමාධිය ගන්න අමාරු මට්ටමකයි කාමවචර ඔක්කොම. එහෙනම් මේ කවටාන් දෙක හොඳට ඒ මට්ටමට ගැලපෙනවා. මං ඉඳ ලැබෙන වෙලාවල අනිකක් කියලා දෙන්න දැනට. ওই කාරණා දෙක තේරුණා නේද? ඒකයි මම කිව්වේ සතිපට්ඨානේ වැරදුනොත් ආර්ය අෂ්ටාංග මාර්ගේ වරදිනවාමයි. වැරදුනොත් නිවන වරදිනවාමයි. මේ අර්ථය තේරුම් නොගෙන සතිපට්ඨානය කොච්චර වැඩුවත් වැඩක් නැහැ. අපි මේ සතිපට්ඨානේ වඩනවා කියලා කරන්නේ විපාක නාම රූප දෙක කර්ම විඥාණයට පිහිටක් නොදෙන දෙකයි. අපේ විඥාණය මේ නාම රූප දෙකේ පිහිට නොලැබුවොත් නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධයි විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධයි කියන අනිත් පැත්තට හැරෙනවා. විපාක නාම රූප දෙකේ පිහිට නොලැබුවොත් මේ විඥානයේ එහෙම නැවත නාම රූප නිරෝධයි සලආයතන පස්ස වේදනා මේ ජරා මරණ දුක්ම නිරුද්ධ වෙලා යනවා. මේ පర్యాయ දකින්න මහා නිදාන සූත්‍රයේ තියෙන අවිද්‍යාව දක්වා නෙමෙයි. නාම රූප නිසා විඥානේ විඥාන නිසා නාම රූප නාම රූපච්ච සලආයතන කියන පర్యాయයක් තියෙන. අන්න ඒ පర్యాయෙන් දකින්න මේක. මේ විපාක නාම රූප දෙක ওই නාම රූප දෙක නිසා තමයි හිතන කියන කරන මගේ කර්ම විඥාණයට පිහිට තියෙන්නේ ඒ කර්ම විඥාණය පිහිට තිබ්බහම තමයි නැවත නාම රූප දෙක හදන්නේ විඥානපච්චය නාම රූපම් ආපහු හැදුවාම සලායතන වෙලා ස්පර්ශලා වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ දුක වෙනවා මේ නාම විපාක නාම රූප දෙකේ පිහිට මේ විඥාණය නොලබුවොත් මේ නාම රූප දෙකෙන් විඥානේ නිරෝධයි විඥාන නිරෝධයෙන් නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස නිවිජ්ජන්ති කියන දෙයට එනවා මේක තව එක පරියායකින් දකින්න යථාර්ථය එහෙමයි තියෙන්නේ මේ පෙනෙන පෙනෙන ඇහෙන ගඳ සුවඳ දැනෙන රස විඳින ස්පර්ශ ලැබෙන ධර්මාරම්මන හමු වෙනවා මේ ආයතන හයේ කිසිවක් කුමන හෝ දෙයක් Tamange විඥාණයට නැවත හසු වුණොත් විඥාණය පිහිටනවාමයි කර්ම රැස් වෙනවාමයි මේ ස්පර්ශ ආයතන හය පරිහරණය කළොත් ස්පර්ශ ආයතන හය පරිහරණය කළොත් ජරා මරණ දුක පරිහරණය කරනවාමයි මේ ස්පර්ශ ආයතන 6 දායාද කරගෙන උරුම කරගෙන ඉපදිලා ඒ මතම හැදිලා වැඩිලා ඒ ස්පර්ශ ආයතන 6ෙන්ම නිදිලා ජීවත් වෙනවා ස්පර්ශ ආයතන 6ට එකතු නැතුව ලෝකයේ තුලම හැදිලා වැඩිලා ලෝකයේ කිව්ව ස්පර්ශ ආයතන 6 ඒකෙම හැදිලා වැඩිලා ඒකෙම ජීවත් වෙනවා ඒකට එකතු නැතුව ඒ ආයතන 6ෙම ජීවත් වෙනවා හිතින් කියින් කිරින් කරමින් ඒකකටවත් හිතින් කියින් කියින් ගැට ගන්න නැතුව. පෙනෙනවා විපාකෙට පෙනෙනවා පෙනෙන දෙයට හිතනවා කියනවා කරනවා මම්ම හිතලා කියනවා කරනවා මිසක හිතන කියන කරන දේ පෙනෙන දෙයට ගැට ගන්නෑ. ඇහෙනවා ඒ අරඹය හිතනවා කියනවා කරනවා හිතන කියන කරන දේ ඇහෙන දෙයට ගැට ගන්නෑ. ස්පර්ශ ආයතන 6 ස්පර්ශ ආයතන 6 නිසා ස්පර්ශ ආයතන 6 ඇසුරු කරගෙන අද අපේ ලෝකේ තියෙන්නේ. ස්පර්ශ ආයතන 6 නිසා ස්පර්ශ ආයතන 6 ඇසුරු කරගෙන මේ ලෝකේ නැසිය යුතුයි. මම ඔයගලන්ට උපමාවක් කියන්නම්. අර කතාවක් අහලා තියෙනෝනේ මට මතක නැහැ වැත්තේ ගහමුදුදු කොයිදර ගෝවේදු කොයිද කියලාම ලොකු කාන්දම් කෑලි හතරක බලෙන් අර යකඩයක් එල්ලෙන්න හදලා තිබ්බා කියලා. දික්ටි හතරේ සමාන්තර සමාන්තරව හතර පැත්තේ විශාල චුම්බක හතරක් කාන්දම් කෑලි හතරක් සමානාන්තරව කියලා ඒ කාන්දම් කෑලි හතරේ බලෙන් මැද අහස යකඩයක් එල්ලෙන්න හදලා තියෙනවා. මේ දෙවියන්ගේ ආශ්චර්ය නිසා තමයි මේ යකඩ එල්ලෙන්නේ අහසේ. කියලා තමයි ඔක්කොල වන්දනා කරන්නේ. ඉතින් මිනිස්සු රැවටෙන මෙච්චර මහ විශාල යකඩයක් කිසිම දෙයක තියෙන්නේ නැතුව මේ වගේ අහසේ තියෙන ඇත්තටම දෙවියන් වහන්සේගේ බලෙන් කියලා ඔක්කොම වඳිනවා පුදනකොට අපි මේ ලංකාවේ වැත්ත ගහමුතුරු වගේ මට මතක බලන්න ඕනේ ගියාම මෙයා තේරුම් ගත්තලු මේකේ මොනවා හරි රහසක් තියෙනවා කියලා හිතනලු මේ චුම්බක සත්‍යයක් වගේ එකක් ඇති කියලා වටාපත ඇල්ලුවල එක පැත්තේ පිටියකට. අල්වහම අර සමානතරතාවයේ දිදිලා ගිහිල්ලා යකඩ දුරුන ඩාගල පිටිය. ඉතින් මම මේ කතාව ගත්තේ පිටිය හතරේ සමාන්තරව තිබ්බ චුම්බක හතරක සමාන්තරතාවය නිසා මැද අහසේ යකඩයක් ඉල්ලලා තියෙනවා. මේ යකඩේ චුම්බක හතර නිසාම පවතිනවා. චුම්බක හතර නැතුව පවතින්නේ නැහැ. නමුත් චුම්බක හතරේ එකකටවත් අයිතිත් නැහැ. එකක් එකකට අයිතිත් නැහැ. ඔක්කොටම අයිතිත් නැහැ. ඒව නැතුවත් බෑ. චුම්බක හතර නැතුවත් බෑ. චුම්බක හතර එකක් එකක් නිසාමත් නෙමෙයි ඔක්කොම නිසාමත් නෙමෙයි ඒව නැතුවත් නෙමෙයි. ඒ හතරමත් නෙමෙයි. නමුත් මේ නිසා මේ යකඩ පවතිනවා. යකඩ කියන්නේ මේ හතරට අයිති නෑ. එකකට අයිතිත් නෑ. නේ? ඒ වගේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා සහෝදර ඥාති හිතයිසින් ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩම් මිල මුදල් යම් තහක් ලෝකයක් තියෙනවා ඔය ඔක්කොම ලෝකෙ ටික හරියට අර මැද යකඩේ වගේ ඔය ලෝකය ඕගලගේ ඔය ලෝකය චක්ක සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන මේ ස්පර්ශ ආයතන හයට මැදි වෙලා හයට සමාන්තරව තියෙන්නේ. මේ හයෙන් එකකටවත් ඕගලගේ ලෝකේ අයිති නැහැ. හයමත් නෙමෙයි, හයෙන් එකකුත් නෙමෙයි මේ ලෝකය. ඔය ලෝකේ එකක් හරි අතහැරුණොත්, බිඳුනොත් මේ ආයතන එකක් හරි නිරුද්ධ වුණොත් නැති වුණොත් අර සමානතරතාවය එකක් හරි බිඳුනොත් මේ මැද යකඩ තියෙන්නේ නැහැ වගේ. එක ආයතනයක් නැතුනොත් ඕගොල්ලන්ගේ මේ ලෝකෙ හිටින්නේ නැති වෙනවා. මේ ලෝකය ආයතන හය නිසාම ඡන්න මේව උපාදාය. කුමක් ඇසුරු කරගෙන ලෝකේ පවතින්නේ? මේ ආයතන හය ඇසුරු කරගෙන පවතිනවා. කුමක් ඉපදීමෙන් මේ ලෝකේ උපදිනවද? ආයතන හය උපදීමෙන් ලෝකේ උපදිනවා. මේ ආයතන හය ඇසුරු කරගෙනම ලෝකේ පවතිනවා. එතකොට මේ ආයතන හය නැත්තම් නැත්තේ මේ ලෝකේ. මෙතන තියෙන ප්‍රශ්නේ අපි ගාව තියෙන මේ ලෝකයේ එක ආයතනයක් තුල නැති හින්දායි ආයතන ඇසුරු කළාට අපිව පිරෙන්නේ නැත්තේ. ඕගොල්ලෝ දකින සිහින සැබෑ වෙන්නේ නැත්තේ. ඕගොල්ලෝ හිතන දේ සඵල නොවෙන්නේ මේ ආයතන ඇතුලේ නැති නිසායි. ආයතන නිසාම එල්ලිලා තියෙන මේ ලෝකයේ තුල අපි යම් යම් දේවල් හිතාගෙන ආයතන වලින් හෙව්වට ඒක නොලැබෙන්නේ ඒක ඒක නැති නිසායි. හැමදාම අපිට හීනයක් විතරයි මේ ලෝකේ. සත්නෝපමා කාමා. බලන්න මම කියන දේ. ඕගලන්ට ඉන්නවා අපි හැමෝටම ඉන්නවා මම කෙනෙක්. රූප බලන මම, ශබ්ද අහන මම, ගඳ සුවඳ ලබන මම, රස විඳින මම, ස්පර්ශ ලබන මම, ධර්මාරමණයෙන් හිතන මම. එතකොට ආයතන හයම ක්‍රියාත්මක කරන්නා වූ මම අයිති මොන ආයතනයටද? ඔය ආයතන හයට වඩා තව ආයතනයක් තියේද? එහෙනම් ඔය ආයතන හයම ක්‍රියාත්මක කරන මම කාටද අයිති? ඒක තමයි ආයතන හය නිසාම පවතින මම. ඒ මම මේ ආයතන හයට අයිති නැහැ. නමුත් ආයතන හය නිසාමයි. හැබැයි ඔය මම අයින් කරගන්න පුළුවන් මේ ආයතනයන්ගේ තියෙන සමතුලිතතාව විදීමෙන්.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 ඔගොල්ලන්ගේ ජීවිතේ අපි හැමෝගෙම ජීවිතේ පුංචිම අවදියේ අපි ඉපදිලා ඉඳගන්නත් බෑ පෙරලිලා ඉඳගෙන ආපහු හිට ගන්නවා වැටෙනවා හිටගෙන වැටි වැටි කවුරුහරි අල්ලගෙන හිටගෙන ওই මට්ටමට ඇවිල්ලා යද මේ මට්ටමට හයිවත් උනේ ධර්මයෙන්ුත් එහෙමයි කියලා හිතා ගන්න. එක පාර්ශ්වම නැගිටින්න බැරි වුණා කියලා මේක තේරුන්නේ කියලා කිව්වා කියන්නේ පුංචි ළමයා අඬනවනම් මට ජීවත් වෙලා වැඩක් නැහැ එක පාර්ශ්වම මට නැගිටින්න බෑ කියලා.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 ඒ වගේම කරන කින සාසන මා මුක්කටු දියුණු තියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. වහවහම ධර්මඥානය පහළ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ සීල කුසල ධර්මයන් පාරමිතා වේවායි කියලා සාදු. ඒ වගේම කලන සිතින් මතක් කරනවා මේ ශාලාව බණ කියන්න බණ අහන්න මේ පින්වතුන් වෙනුවෙන් ලබා දුන්න මේ සංකඩකල බෞද්ධ මන්දිරයේ සභාපතිතුමන් ලේකම්තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයට මේ සියලුම කුසලයන් අනුමෝදන් වීමෙන් ඒ අයට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ ඇති වෙලා වහ වහ ධර්ම ඥානෙ පහළ කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අනුමෝදන් කරනවා. ඒ වගේම බොහෝම සත්භාවයෙන් ඕගලන්ට මේ බණපදයේ අස්සලදී අස්සන්න මාව ගොඩාක් කාලෙක මෙහාට ගෙන්නන්න උත්සාහවත් වෙනවා. අපේ අමල් ලියන රචිතතුමයි එන මෙතනියයි අපේ නුවර ධම්ම ගවේෂණාවතී ජීවත් වෙන ගුණරත්න මහත්මයා සහ මෙතිණිය. ඉතින් අනිත් පැයට උදව් උපකාර කළා නමුත් මේ සත්‍යාවේදී දෙහිවිම මුල් වෙලා කටයුතු කළා ඒ දෙපළ. ඉතින් ඒ දෙපළත් එයාගේ දුව දරුවෝ පුතේදී මතක් කළ යුතුයි. එයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ වේවා. ඒ වගේම උතුම් මග්ගඵල නුවණ බහබහ ලාකා කරගන්නට මේ සියලු කුසල ධර්මයන් පාරමී වේවායි කියලා. මේ ප්‍රධාන වශයෙන් මේ සියලු දනාට පින් දීමෙන් ධර්ම දේශනා කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් සියලු ආකාරයෙන් පහල කරගත්තා සියලුම කුසලයන් අපි අනුමෝදන් කරමු. ලෝකීය සම්බුද්ධ ශාසනයත් මේ පින්වත්තුන්වත් මේ පින්වත්තුන්ගේ වල දොර රැකී ආරක්ෂා දී ස්ථානට අධිකෘත වූ ශාසන මාමුෂ්ඨකාරක සිළු දෙවියන්ට දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසර වඩා වර්ධනය කරගනිමින් දිව්‍ය පතන බෝධියකින් උතුම් වන සෙනසෙත්වා දෙවියන්ගේ ආරක්ෂාවද මේ පින් උතුම් කෙරෙහි නිබඳව ලබා දෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිत्वा භෝදයන්තු සිවං පදං